විස්තර වෙන තවත් සූත්‍රයක් තමයි අද අපි මාතෘකාව වශයෙන් ඉස්සරහට ගත්තේ. මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ නමක් දීලා තියෙනවා ඒකට කජ්ජනීය සූත්‍රය කියලා. කජ්ජනීය කියලා කියන්නේ අතරම කජ්ජ කියන්නේ අතරම කඩලා කනවා කියන අදහසක් තියෙන්නේ. ඉතින් එතකොට ටිකක් බෑරුම් වචනයක් මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු දිගට විමසලා එයි මේ බුදුරජාණන් වහන්සේ මෙබඳු වචනයක්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 මහණෙනි මේ යම්තා ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණේ බ්‍රාහ්මණේ මේ කලින් ජීවත් වෙච්ච කලින් ගත කරපු ඒ පෙර භවයන් ගැන සිහි කරනවා. ඒවා ගැන මෙනෙහි කරනවා. ඒවා නුවණින් බලනවා නම් සම්පේතේ පංච උපාදානස්කන්ධය අනුස්සරන්ති. ඒ සියලු දෙනාම මේ පංච උපාදානස්කන්ධයන් තමයි මේ විදිහට මේ මෙනෙහි කරන්නේ. ඒතේ සංවා අඤ්‍යතර. ඒවා අතුරින් එකක් හෝ කීපයක් තමයි මේවා මේ ලොකුවට මේගොල්ලෝ මෙනෙහි කරා. දැන් ඒකාන්තයෙන් බැලුවාම මේ බුදුදහමේ කතා වෙන ත්‍රිවිධ අභිඥා වලින් එකක් තමයි ඔය කුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. ඉතින් එතෙන්දී නැතම් කෙනෙක් ඒ ධ්‍යාන භාවනා වඩලා ඊට පස්සේ ඒවා මහුලීකృత කළා ඒවා කෙරෙහි එක්තරා අන්දමක වශීකృత භාවයක් ඇති කරගෙන ඊළඟට ඒ තුලින් අභිඥා උපදවාගෙන තමයි මේ කුබ්බේ නිවාසානුස්සතියක් දක්වා පැමිණෙන්නේ. ඒක පහසු වැඩක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් ඒ අය උපදවාගත්ත ඒ ශක්ති ප්‍රමාණයට අනුව ඇතන් විට එක භවයක්, ඇතන් විට පෙර භව දෙකක්, ඇතන් විට පෙර භව 10ක්, 10ක්, ඇතන් විට පෙර භව 100ක්, ඇතන් විට පෙර භව 1000ක්. ඔය ආදී වශයෙන් දිගට දිගට එහාට එහාට යන්න ඉතින් ඇතන් කෙනෙකුට අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ විවිධ ස්වාමීන් වහන්සේලා මේ විදිහට ඉතින් ඒ තමන් කාලයේ ගත කරපු කලින් හිටිය ආත්ම භාවයන් මෙනෙහි කරපු බව පොත්පත්වල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට කිසිම සීමාවක් නැතුව ඒ උන්වහන්සේගේ අවධානය යොමු කළේ කොපමණකටද ඒ පමණකට වැටහෙන තරමක් කිසිම සීමාවක් නැතුව ඒ තමන් වහන්සේ ගියාත්ම භාවවලදී ගත කරපු ජීවිත ගැන අනුස්මරණය කරන්න මෙනෙහි කරන්න ඒ බුද්ධේ නිවාසානුස්සතියක් ඇති කරගන්න පුළුවන්කම තිබිලා තියෙනවා.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 එක්ක මේ හත් එක්ක මේ පහම එක්ක මේ පහෙන් කීපයක් එකක් හෝ කීපයක්. ඒතර ඒකාදකින් මේ බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය තුළින් අර යම්සි කෙනෙක් ලබා ගන්නා මේ පුබ්බේනවාසානුස්සතියට එක්තරාන්දමක පහරක් තමයි එල්ල වෙන්නේ. මොකද ඒවට ලොකු වැදගත්කමක් නොදී බුදුරජාණන් වහන්සේ කියන මේ කොයිතරම් මෙනෙහි කරත් මේ මෙනෙහි කරන්නේ නම් මේ පංච උපාදානස්කන්ධයන් ගැනමයි. මේ විදිහට ප්‍රකාශයක් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ දැන් මේ එක එකක් ගානේ. කිසිම යම් දෙනෙක් ගිය භවයකදී යම්සේ අපි තුමු පිරිමි මිනිස්සෙක් වශයෙන් උපත ලැබුවා. ඒකට එයාට මෙන්න මේ වගේ රූපයක් තිබුණේ. මේ බඳු ශරීරයක් උරුම වෙලා තිබුණේ. ඉතින් මේ බඳු හැඩහුරුකම් තිබුණා. ඔන්න මේ විදිහට පිරුවා. ඊට පස්සේ මේ විදිහට ඇඳුම් පැළඳුම් ඇඳා පැළඳුවා. ඉතින් මේ විදිහට එයාට තමන්ගේ අතීතයේ ගත කරපු ආකාරය අපි තුමු මෙනෙහි වීමක් වෙනවා නේද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙනෙහි වෙන්නේ මේ රූප උපදාන ස්කන්ධය. ඊළඟට ඒ කාලෙදී ගත කරපු යම්කිසි සැප වේදනාවක්, දුක් වේදනාවක්. එහෙම නැත්නම් හරහා ගිය විවිධාකාර ජීවිතයේ හැලහැප්පි. ඒවා හරහා ඇතිවෙච්ච සැප දුක් උපේක්ෂා වේදනාව. ඉතින් ඒවා මෙනෙහි කරනවා නම් මේ එතකොට මෙනෙහි වෙලා තියෙන්නේ වේදනා උපාදාන ස්කන්ධය. ඊට පස්සේ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 ඒ අනුව යම් යම් කර්ම සිද්ධ කළා හොඳ දේවල් කළා නරක දේවල් කළා මේ විදිහට පින්කම් කරා මේ විදිහට පව්කම් කළා ඉතින් මේ විදිහට අර කරපු දේවල් ඒ වගේම හිතේ පහළ වෙච්ච අපි මුන් ඇතම් වෙලාවකටද ද්වේෂයකට ලක් වුණා ඇතම් වෙලාවකද රාගයකට ලක් වුණා ඉතින් මෙයා මේ විදිහට මෙනෙහි කරනවා තමන්ගේ අතීත ජීවිතේ ගත කරපු ආකාරය එතෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෙනෙහි වෙන්නේ සංඛාර උපාදාන කබ්බේ ඒ වගේමයි එයාගේ හිත ඇතැම් විට විවිධාකාර දේවල් මැදේ එකක් තෝරගෙන ඒකට හිත බැහැගෙන මේ බඳු ගත කිරීමක් කළා. එතන එතකොට ඇහෙන් රූප බැලුවා, කනෙන් ශබ්ද ඇහුවා, නාසයෙන් ගඳ සුවඳ බැලුවා, දිවෙන් රස බැලුවා, කයින් ස්පර්ශයක් ලැබුවා, මනසිනුත් විවිධ දේවල් කල්පනා කරා. එතකොටත් බුදුරයන් වහන්සේ කියන මේ අරමුණු වෙන්නේ විඥානුපාදානස්කන්ධය. ඉතින් ඒකවල අපිට තේරෙනවා මේ කතරම් දුරකට යම්ස කෙනෙක් අතීත භවයක් මෙනෙහි කළා. ඒ අයට මුණ ගැහිලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. ඒ ඔස්සේම අපිට කියන්න පුළුවන් මේ භවය ගැනමත් යම්ස කෙනෙක් අතීත මතකයක් ස්මරණය කරනවා. අතීතයේ වෙච්ච දේක් තමන්ගේ කුංචි කාලේ, බාල කාලේ ගැන, නැත්නම් ගත කරපු තරුණ කාලය ගැන, යම්ස මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ කෙනෙක් කුජලයක් ගැන නෙමෙයි අත වශයෙන්ම මෙනෙහි වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයන් ගැනමයි.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 හිංස වේදීයති. සුඛම්පි වේදීයති, දුක්ඛම්පි වේදීයති, අදුක්ඛම සුඛම්පි වේදීයති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතම් විට සැප වේදනාවල් විඳිනවා, ඇතම් විට දුක් වේදනාවන් විඳිනවා, ඇතම් විට නොදුක් නොසුව වේදනාවන් විඳිනවා. ඉතින් අපි ජීවත් වෙනකොට මේ තුනෙන් එකකට අපි පාත්‍ර වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම මේ බඳු සැප දුක් උපේක්ෂාවන් විඳින්මින් තමයි කාලය ගත කරන්නේ. මෙන්න මේ විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. ඊට පස්සේ කිංච වික්කවේ සංඥාන් වදේක. කිමෙක්ද මහණෙනි මේ සංඥා කියලා කියන්නේ. සංජානාතීති හෝ වික්කවේ තස්මා සංඥාති උච්චති. මහණෙනි මේ හඳුනා ගන්නවා. ඒ අර්ථයෙන් තමයි සංඥා කියලා කියන්නේ. ඒතර මොනවද හඳුනගන්නේ? එතනක් කියලා දෙනවා දැන් අපි හිතමු අපි ඉස්කෝලේ ගිහිල්ලා පුංචි කාලේ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 මහණෙනි මේ සංකත කොට අභිසංස්කරණය කරන සකස් කළා තවත් වැඩිදුරටත් සකස් කරනවා කියන අර්ථයෙන් සංඛාර කියලා කියනවා. දැන් පින්වත්නි මේ සංඛාර කියන වචනය අතීතයේ දිලා තියෙනවා. අතිපූජ්‍ය කටුකුරුන්ගේ ඥානන්ද සායනාථයම මතක් කරනවා. දැන් ඔය නලු නිලියන් හැඩ ගන්නකොට වෙස් ගන්නකොට මේ නාට්‍ය ස්වරූපයෙන් යම් කිසි භූමිකාවක් නිරූපණය කරන්න ඒගොල්ලන්ව සකස් කරනකොට ඔන්නේ සකස් කිරීම දෙකටත් සංස්කාර කියලා කියනවා.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 අපි යම්කිසි රූපයක් දැක්කහම අපි දුමු අපි දැක්ක උන රතු පාට යම්කිසි වෘත්තාකාර ඡාපයක් වෘත්තාකාර වෘත්තයක් අපි දැක්කා. ඉතින් අපි මේ රතු පාට වෘත්තය දැක්ක ගමන් ඔන්න අපිට මතක් වෙන ඔන්න මේ ජපානි කොඩිය මතක් වෙනවා. අපි අර දැකපු තැනින් අතර ඔන්න අපි ඒක මත අපි අහලා තියෙන දේවල්, ඉගෙනගෙන තියෙන දේවල් අපිට මතක් වෙලා එනවා.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 අපිත් ඒක රස විඳිනවා. හැබැයි මේ මුලින් ඇහුනේ නිකම්ම සද්දයක් විතරයි. හැබැයි දැන් අපි මේ සද්දයට ලොකු වටිනකමක් දීලා ඒක ගීතයක් කියලා ඒ ගීතයට ලොකු ආසාවක් ඇති කරගෙන ඒක රස විඳින්න ලොකු සංස්කරණයක් කරපු ස්වභාවය මත දැන් ඔන්න ජීවත් වෙනවා. අපි තුම අපිට ගඳක් සුවඳක් දැනෙනවා. ඉතින් ඒකත් මේ අහක යනකොට මේ කොහේ හරි තිබිච්ච සුවඳක් වුණ අපිට හැමුවේ.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 දැන් හිතට ආපු අපි හිතමු ද්වේෂයක් වන්න බලනවා. දැන් මේ ද්වේෂයත් එතනින් නතර නොවි. අපි ද්වේෂය ද්වේෂය වශයෙන් හඳුනාගෙන ඒකට එහෙම්ම බහැලා යන්න ඉඩ නොදී. ඒකටත් ඔන්න කල්පනා කරනවා. මේක අර අහවල් කෙනා තමයි මාව මේ විදිහට මේ කේන්තිය විශ්සුයි. එයා තමයි වැඩිකාරය. මම නම් නිවැරදි. දැන් මේ විදිහට අතීතයේදී මේ මේ විදිහට කක්මද අවඩ කරලා තියෙනවා. මේ විදිහට හිරිහැර කරලා තියෙනවා.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 මේ සියලු සංස්කරණ අයත් වෙන්නේ මේ සංස්කාර ස්කන්ධයට. ඊට පස්සේ කිංච බික්කවේ විඥානං වදෙද්ද වදේත. විඥානාතීති කෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි මේ දැනගන්නවා කියන අර්ථය තමයි විඥාන කියලා කියන්නේ. දැන් මෙතන තියෙනවා ටිකක් සූක්ෂම අර්ථයක්. දැන් මේ පිටුතුන් හිතන්න 100 දෙනෙක් විතර ඉන්නවා අපි ඉස්සරහා.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 ඒ ගැටේ ලිහා ගන්න අපේ තියෙන ව්‍යාකූලත්වය ඉතින් දුරු කරගන්න අපි ලබන අත්දැකීම් කෙරෙහි මධ්‍යස්ථ භාවයක් ඇති කරගන්න අත්දැකීමේ හිර වෙන්නේ නැතුව ඒකේ ගොදුරම් බවට පත් වෙන්නේ නැතුව අත්දැකීමෙන් පරිබාහිරව ඒ දේ දිහා නිවරදිව බලන්න අනේ සඳහා තමයි අපිට ධම බොහෝ සෙම ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා ඇතැම් තේර ගාථාවල එහෙම සඳහන් වෙනවා උදාහරණයක් වශයෙන් සාමිදත්ත කියන තේර ගාථාව එහෙම සඳහන් වෙනවා.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 ක්‍රියාකාරීත්වය තමයි මේ කයය මමය කියලා අල්ලගෙන ඉන්නේ. ඉතින් අපිට දැන් බුදුරයන් වහන්සේ කියලා දෙනවා මෙන්න මේ යටත්ම තලයට බහින්න. ඒ උඩ නිකම් අතු පිට දාගත්ත නම්ගම් වල පැටලලා ඉන්නව වෙනුවට සත්‍යයේ පුජ්‍යලයක් වශයෙන් බලන බලාගෙන පැටලෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ අපිට පාරක් විවෘත කළ දෙනවා මෙන්න මේ යටම තියෙන ඒ සූක්ෂම ස්තරය දකින්න. ඒ සූක්ෂම ක්‍රියාකාරීත්වය දකින්න.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 යථාභූත ඥාන දර්ශනයකින් දකින්න අනේ උදාවචර කියලා ගන්න. ඊට පස්සේ අපි තුම අපි වේදනානුපස්සනාවක් වඩනවා. ඉතින් මුලදී එච්චර තේරුමක් නැහැ. ඉතින් සැප වේදනා හරහා යනවා, දුක් වේදනා හරහා යනවා. ඒ තුලින් ලොකු කෙලෙස් රාශියක් අපි පුරව ගන්නවා. හිතන්න දැන් අපි කැමති දෙනෙක් කැමති කෙනෙක්ව ඇසුරු කරනවා. ඒ ඇසුරෙදී අපි ඉතින් එයාට හරිම කැමතියි, කතා කරන විදිහට කැමතියි, hina වෙන විදිහට කැමති. යාගේ අසුර පවත්වන්න ඉතින් අපි හරි කැමති. ඒ නිසා අපි යාට බැඳෙනවා, යාට ඇලෙනවා, යාට ප්‍රේම කරනවා. ඉතින් මේ විදිහට ඉතින් අපි මේ අසුරෙන් ලොකු සතුටක් භුක්ති විඳිනවා. මේ සතුට දැන් ඉතින් මම මගේ කරගෙන මට උමනා කරගෙන තමයි දැන් ජීවත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ බඳු සැප වේදනාවක් මුලාවච්ච ස්වરૂපයකින් යම්සි කෙනෙක් රස විඳිනවා නම් ඒ හරහා රාගානුසයක් තමයි වැඩෙන්නේ. අපි දුන්නේ එහෙම නෙමෙයි දැන් අපි තවත් ඇසුරකට යනවා ඉතින් පුදුමාකාර පීඩාකාරියත් එක්ක ඉන්නකොට ඉතින් මට පුදුම විදිහට කේන්ති යනවා. කොයි වෙලාවෙද ගැලවෙන්නේ කියලා තමයි මම යත් එක්ක ඉන්නේ. කතා කරත් මට කේන්ති යනවා, අත බැලුවත් කේන්ති යනවා, දැක්කත් කේන්ති යනවා. ඒ වගේ ඇසුරක් තමයි දැන් මම පවත්තා. එතකොට ඒ බඳු තත්වයකදී අපිට මේ විඳින්න සිද්ධලා තියෙන දුක ඒක මගේ කරගෙන ඒකට මුලා වෙලා ඒකට ගැටෙමින් කටයුතු කරන්න ගිහිල්ලා අපේ දිගින් දිගටම පටිඝානුසයක් අපේ හිත ඇතුළේ දිනු කරගන්න. සමහරවිට අපේ විවිධ මේ උපේක්ෂා සහගත වේදනාවන් හරහා යනවා. ඉතින් ඒ වගේන අපි දන්නේත් නැහැ. තිබුණා කියලාවත් අපිට ගාණක් නැහැ. අපි ඒක හරීම කම්මැලි කියලා හිතලා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 අඩියක් පස්සට අරගෙන ඒව දිහා බලන්න. සැප වේදනාවක් හරහා යනවා. හැබැයි ඒක මගේ කරගන්න නැතුව ඒක ඉල්ලන්න යන්න නැතුව ඒක තව තවත් ප්‍රාර්ථනා කරන්න යන්න නැතුව මේක හුදෙක් සැප වේදනාවක් කියන තැන පිහිටගෙන බලන්න අන්න අපි ඉගෙන ගන්න. දුක් වේදනාවක් හරහා යනකොට ඒකත් එක ගැටෙන්න යන්න නැතුව ඒකට යම්සි කෙනෙකුට බනින්න ගහන්න යන්න නැතිව මේක මේ හුදෙක් දුක් වේදනාවක් කියන තැන තියලා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 දැන් විසිරෙනවා. හිතේ අපිටම ඊර්ෂ්‍යාව පහළ වෙනවා. ඒ වෙනකොට දැන් ආයිත් මෛත්‍රියක් පහළ වෙනවා. ඉතින් මේ নানা ප්‍රකාර සිතුවිලි දැන් හිතේ පහළ වෙනවා. චිත්ත ස්වභාවයන් හට ගන්නවා. හැබැයි ඒ එකක්වත් මම කරගන්න නැතුව. ඒ එකක්වත් මගේ කරගන්න නැතුව. ඒවෙන් ඈත් වෙලා ඒවා දිහා බලන්න පුළුවන් කුසලතාවය අපි ටික ටික දිනු කරනවා. දැන් අපි මේ අධ්‍යයනය කරන්න ගත්තා ඔන්න අපේ මනස ගැන.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 අපිට මොකද්ද මේ වෙන්නේ කියලාවත් තේරුන්නේ නැහැ. හැබැයි මේක අපි තව තව කරන්න කරන්න තේරුම් ගන්න තේරුම් ගන්න මෙතන මහා දෙයක් නැහැ. මේ සිතුවිලි රාශියක් පමණයි මෙතන තියෙන්නේ. මේ එක සිතුවිල්ලක්වත් මහා කෙනෙක් පුජ්‍යලයක් නෙවෙයි. මේ ගන්න තරම් හරයක් අටුවක් ඇත්තේ නැහැ. මේවා නිකම්ම නිකම් බොල් දේවල්, හිස් දේවල් කියලා අන්න යෝගාචරයේ පොඩ පොඩ තේරුම් ගන්න.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 එයා කායනුපස්සනාවේ යෙදෙන්නේ යෙදෙන්නේ තේරෙන්නේ මේකේ ඇති දෙයක් නෑ. මේ මෙතනක් තියෙන්නේ ඇතුළතක් තියෙන්නේ මේ රූප ස්වභාවයක් ඇතුළතක් තියෙන්නේ දහස් ස්වභාවයක් මේ එළියේ භෞතික ලෝකයේ තියෙන දහස් ස්වභාවයක් පමණයි. ඇතුළේ කියලා වෙනසක් නැහැ. ඇතුළේ කියලා විශේෂ වටිනා පටවි ධාතුවක් නැහැ. එළියේ තියෙන පටවි ධාතුවමයි ඇතුළේ තියෙන්නේ. ඇතුළේ තියෙන පටවි ධාතුවමයි එළියේ තියෙන්නේ. මේක ලකුවට ඒක ඝනව මේක වටිනවයි කියලා හිතාගෙන ඒක ඝන වස්තුවක් කරගෙන හිටියට මොකද ටික ටික සූක්ෂමව බලන්න බලන්න මේක ඇති දෙයක් නෑ මේක නිකම්ම නිකම් පුස්සක් මේක නිකම්ම නිකම් පෙන පිඬුවක් කියලා අන්න යෝගාචරය දැනගන්න. පේන පිඬුපමං රූපං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට පේන්නේ නිකන් ඈතදී ඈතනම් අපි තුම අපි ගංගියුරක් දිහාවට යනවා ඈත ඉඳගෙන. ඉතින් බැලුව බැලමට පේනවා නිකන් සුදු පාටට තිරවාණ ගලක් තියෙනවා වගේ. නාට්‍යයක් කිට්ටු වෙලා බලනවා.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 වේදනාව දිහා බලද්දි මේ වේදනාවල තියෙන මේ එන යන ස්වභාවය ඉක්මනින්ම ඇතිලා ඉක්මනින්ම බිඳිලා යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියන්නේ වේදනා බුබ්බුලු උපමා කියලා. හිතන්න යම් කිසි ජලාශයකට වැහි බිඳුවක් වැටෙනකොට ඒකේ ජල බුබුලක් හට අරගෙන ඉක්මනින්ම බිඳලා යනවා. තවත් ජල බුබුලක් මේ මේ වැහි බිඳුවක් වැටෙනවාම ආයෙත් ජල බුබුලක් හට ගන්නවා එතනින් බිඳලා යනවා. දැන් මේකවත් මෙහි බින්දු වැටෙනකොට මේ ක්‍රියාදාමයේ යහුතුලව ක්‍රියා සිද්ධ වෙනවා. නැවත නැවත ජල කුඹුරු හට ගන්නවා නැවත නැවත ඒවා බිඳිනවා. නැවත නැවත හට ගන්නවා නැවත නැවත බිඳිනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි වේදනාවල තියෙන්නේ. වේදනා බුබ්බුලෝපමා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපි සංඥා දිහා බැලුවා. හිතට ආවා යම්සේ සංඥාවක් රූප සංඥාවක්. දැන් අපි හිතුවා ආ මේ මතක් වුණේ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 ඒක පෙන්වන්නේ නම් නිකන් වතුර වගේ. හැබැයි එතන වතුර නෑ. මේ ඇවිල්ලා මිරිඟුවක්. මේ ඇවිල්ලා හුදෙක් සංඥාවක්. මම මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. ඇස් දෙක පියාගෙන ඉඳද්දි මේ පේන රූපය හැබෑවක් නෙමෙයි. මේක එක මනසින් හදපු එකක්. මනස් කල්පිත එකක්. කියලා අන්න අපි නුවණින් තේරුම් ගන්න තේරුම් ගන්න. පුළුවන් කමක් ඇති වෙන මේ සංඥාවලට පැටලෙන්නේ නැතුයි.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 අතුරු පතුරු ගැලවිලි ගැලවිලි යනවා මිසක් අපි කොයිතරම් මේ පතුරු ගැලෙව්වත් අන්තිමට හම් වෙන සාරයක් නැහැ. අන්තිමට හම් වෙන හරයක් නැහැ. අරටුවක් නැහැ. පතුරු ගොඩක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ලොකුවට මේ රාගයක්, ඒ ලොකුවට ද්වේෂයක්, ඒ ලොකු ඊර්ෂ්‍යාවක්, ඒ ලොකු ආදරයක්, ඒ ලොකු ප්‍රේමයක් කියලා අපි හිතාගෙන හිටියට මොකද? මේවා ටිකක් පතුරු ගහලා බලනකොට මේක තියෙන මේ ප්‍රපංචය දිගහැරලා බලනකොට, විහිදුවලා බලනකොට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 නැත්නම් ඇති ඇති දෙයක් නැති වශයෙන් පෙළලා. සම්පූර්ණ මේ ප්‍රෝඩාවක් කරලා තියෙනවා. සම්පූර්ණම ඇස්පෙන්දුමක් කරලා තියෙනවා. අනිකරම විඥාවක් මේ කරලා තියෙනවා. මවාපෑමක් මේ කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විඥාණය උපමා කරන්නේ මායෝප මංච විඥානක් කියලා. මේක ඇවිල්ලා නිකම්ම නිකම් විඥාවක් ඇස්පෙන්දුමක් මෙතන තියෙනවා. අපි මුලා වීමක් මෙතන තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ස්කන්ධ පහට